නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉයථාපි භික්ඛවේ දක්ඛෝ භෝඝාතකෝ වා භෝඝාතකන්තේ වාසී වා ගාවී වදිත්වා චතුම් මහපතේ කිලසෝ විභජිත්වා නිසින්නෝ අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථා චිතං යථා පනිහිතං භාතුතෝ පච්ච වෙච්ඡති අත්ථේ ඉමස්මින් කායේ පඨවි ධාතු වායෝ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු තීති කෞරවීය යෝගාවතර මහා සංඝරත්නයේ අවසරයි ප්‍රතිපත්තාන සූත්‍රය මේ ප්‍රදේශයේ සාධාරණ කරනකොට කොහොමදත් අහගෙන ඉන්න කාට නමුත් දුමාකාර ගෞරව සම්ප්‍රයුක්ත භාවයක් සද්ධාාවක් ආත්පත්තිකින් <clears throat> බලනවා නම් ධර්ම කරුණ පිළිබඳ පුදුමාකාර විචක්ෂණ සමීප වීමක් සිදු වෙනවා. ඉතිසලාම අහන කෙනෙකුට උනත් එක කාලයක් අහලා විස්තර දැනගැනීමේ ආසාවෙන් අහන කෙනෙකුට උනත් එහෙම නැත්නම් ඒක පිළිබඳව හොඳ පරිච්ඡයක් ඇති කෙනෙකුට උනත් හොඳටම මේ සමීප භාවයක්. පාසනික පද උත්සන්න භාවයක් ඇති වෙන පටන් අපි අද මේ වෙනකොට මේ ධර්ම දේශනා මාලාවේ අවස්ථා 17ක් අපි 17ක් නැත්නම් පැය 17ක් ගත කරමු. ගත කරලා අපි මේ වතාවේ මේ හඳුන්වා දීලා මේ ප්‍රවිෂ්ඨේ ලබා ගත්තා මේ ධාතු මනසිකාර කියන කොටාසය. මේ ධාතු මනසිකාර කොටාසය සුද්ධ වශයෙන් බලනවා විපස්සනා කොටසක්. මේ කොටස සඳහා එන්නේ කායානුපස්සනාවමයි හේතු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කායානුපස්සනාවෙත් මෙතෙන් දෙනකොට හොඳටම පැහැදිලි කරලා පෙන්නනවා රූප කොටාසේ පමණයි අරගෙන කියන්නේ. කායන පස්සනා කියනකොට ඒක ඉතින් අර <clears throat> කාය ගැන කතා කරනකොට රූප කොටස පමණයි වැඩේ. ඒ රූප කොටස පිළිබඳව ඊට ඉස්සලා පාරුවේදී ඒ ප්‍රතිකූල මානසිකාර්ය එනත්තම් කොටස වශයෙන් බෙදලා බලන ගතිය සාමාන්‍ය සමාජික තත්වයක ඉඳලා භාවනා මානසිකට හිත හරවන හැටි මේ මේ කයේ කෙස් ඇත්තේ ලොම් ඇත්තේ ආදී වශයෙන් බොහොම කාටත් වැටහෙන තැනකින් ඇවිල්ලා දැන් මේ ගැඹුරකට යොමු කරනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන් තමයි මේ කයේ තියෙන්නේ ඒ කලින් කඩාලගත්ත චෙක් කොටාසයක් ගත්තත් නොම් කොටාසයක් ගත්තත් නියදත් සම්මත් කොයි එක ගත්තත් ඒකේ තියෙන මේ හතර මහා ධාතුන් කියන එක මෙතෙන් දෙනකොට විස්තර වශයෙන් තේරෙනවා ඒකදී අපි ඊපාර <clears throat> ඒ හඳුනා දීමේ පාඩේ වශයෙන් ගත්ත මේ හතර මහා ධාතුන්ට බෙදා දැක්වීම එක්කම තමයි මේ අද සත්‍යයනාක කරගත්ත ඉදිරිපත් කරගත්ත ඒ සඳහා ඇත්තා වූ උපමාව දැක් ගන්න හම්බුවේ. සියථාපි භික්ඛවේ දක්ඛෝ ඝෝඝාතකෝ ආඝෝඝාතකං තේවාසීවා ගාමින් වදිත්වා චතුම් මහා පතේ කීලසෝ විභාගිත්වා නිසින්නවාස එතනදී සර්වචනාංශයෙන් පෙන්නනවා දක්ෂ වූ ගව ඝාතකේ එවන සංඝෝ ඝාතකේ කියනවා අරක් මරන්නේ ඒ නැත්නම් ගෝ ඝාතකා ගෝ ඝාතකෝ අන්තිවාසීවා ඒ ගා ගෝ ඝාතකයාගේ අන්තිවාසිකේ යකතේ පුහුණු වෙන්නේ හෝ ගාමින් වදිත්වා දෙනක් මරලා චතුම්මහගතේ කියලා සෝ විභජිත්වා. ඒ දෙන විකිනීම සඳහා හතර මං හන්දියකට අරගෙන ගිහිල්ලා නැත්නම් කඩපිලකට හන්දියකට ගෙනියලා ඒ කොටස් වශයෙන් බෙදාගෙන මස් විකිනීම සඳහා මේ තටුවක ප්‍රදර්ශනය කරගෙන දක්වාගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි යෝගාවචරයා මේ තමන්ගේ ශරීරය යම් ඉරියව් හතරෙන් හෝ සම්පජාඤ්ඤයට ගයන අනුකුඩා ඉරියව්වක හෝ පවතින අවස්ථාවක අර කෙස්වම්නිය දත් බැලුවාට වඩා ඊටත් වඩා එක තව තිරයක් ඇතුළත තව විනිවිද දැක්මක් ගැඹුරක් ඇතුව මේ සෑම කොටාසේකම පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතර ඇත්තේයි සලකා බැලීම තමයි මෙතන අර නිදර්ශනයේ විනහර පාණ්ඩ දක්වන උද්දීපනය කරලා දක්වන්න පින්න උත්සාහ කරන කාරණා. ඉතින් මෙතනදී අලු ගල්මට හොඳට පේනවා අර ගව සංඥාව ඒ මස්තිහා දකින්නකොට එන්නේ නැහැ. මේ දෙනක්ද එහෙම නැත්නම් කුංගවයේක්ද ඒ මොනවාක්වත් එන්නේ නැහැ. නැත්නම් මේ හරක් මස්ත ඉළු මස්ත මොනවාක්වත් අර හතර මහා පතේ මස්කඩේට ගියාම ඒකේ දකින්න නැහැ. ඒ හරකා කෙරෙහි තිබුණා වූ සත්ව කරුණාවාදී දේවල් එහෙම නැත්නම් ඒ සතෙක්ට කියන හැඟීම කොච්චර ලොකුද කොච්චර පුංචිද මොනක්වත් නැහැ. අපි කියන්නේ දැන් පීගුතෝනේ. එහෙම නැත්නම් ගාතෙන් මස් ඕනේ, අණ්ඩ කට්ටකින් ඕනේ. එහෙම නැත්නම් මට ඇට නැතු ඕනේ. ආදි වශයෙන් අර දැන් කතා කරන්නේ වෙනම භාෂාවකින්. අරගගේ ඉස්සර පැත්ත ඕනේ, පස්ස පැත්ත ඕනේ, එහෙම නෙවෙයි. දැන් කියන්නේ මේ එක එක කොටස්. ඒ කොටස් වල සත්ව සංඥාව නැහැ. මෙන්න මේ වෙනස ඉස්ලාම ඇතුළේ මේ සංඥා විපල්ලාසය මෙතන තරවචනස පාවිච්චි කරන්නේ හොඳ පැත්තකට. නිවැරදි කිරීමක් වශයෙන්. මේ ශරීරයක් වශයෙන් අපි අරගත්තාම කායන පස්සනාවේදී මම ඉඳ ගන්නවා, මම මට මෛත්‍රී කර ගන්නවා, මගේ බඩට හිත යොදවනවා, මගේ නාසයට හිත යොදවනවා, මට කකුල් වල වේදනාවක් දැනෙනවා, පිටකොන්දේ අමාරුවක් දැනෙනවා ආදී වශයෙන් පරියන්තේ මුලදී එනත්තා යෝගාවචරයාගේ ආධුනික කාලයේදී හරියට මේ කයත් එක්ක සම්බන්ධ වෙලා නෑදෑකම් කියාගෙන තැන් වලට සම්බන්ධ කරගෙන ආකාර වලට සම්බන්ධ කරගෙන තමයි යෝගාවචරය භාවනාවට බහින්නේ. මේ සත්ව මේ කය මේ රූපලාවන්‍ය මේකේ ලස්සන ලොකු පුංචිකන් ආදී වශයෙන් මේ හැඟීම් වලින් බහගත්තා වූ ආරම්භ කළා වූ මේ භාවනාව අර ගත්තා වූ පුංචි අරමුණ මත ආනාපාන නාසිකාග්‍රේ හැපීම හෝ ඒ ආස්වාස ප්‍රසවාස නිසා සිදුවෙනා වූ උදරේ බිම්බීම හැකීම කියන මේ සංසිද්ධියේ ප්‍රත්‍යක්ෂ කොටසට අත්දකින්න පුළුවන් කොටසට විඳින්න පුළුවන් කොටසට හිත යෙදුවට පස්සේ ඒ යෝගාචරය අසූරණං ඒ යෝගාවචරය අදක්ෂණ ඒ ආරමුණට හිත කිඳා බැහිමේ වේගය යම් තාක්ත ඒක එකට එකක් ප්‍රතිපක්ෂ වේගයකින් මම කියන හැඟීම, කය කියන හැඟීම, උඩපල්ල කියන හැඟීම, ලොකු පුංචි කියලා හැඟීම නැති වෙලා ඒ තුලින් ධාතු මනස්කාරය මතුවේ. ඉතින් මෙතන හරි අමුතු පෙරලියක් විපල්ලාශයක් මෙතන සිද්ධ වෙනවා. සංඥා විපල්ලාශයක් මෙතන සිද්ධ වෙනවා. කලින් කියාපු තාලෙට මේ සංඥා විපල්ලාශයේ සෞඛ්‍ය සම්පන්න දෙයක් පරිවචනාංශ විසින් අනුමත කරන ලද දෙයක්. මේ විපල්ලාශයේ සිට වෙනකොට නොයෙක් විපල්ලාශ යෝගාවචරය තුලක් දකිනවා. කොල්පිටක් අරගෙන එක කොනක් වම් පායනොත් අනික් කොන දකුණු පායමොත් පාගනකොට අපේ කඳේ බර වම් පායට ගියා නම් ඉබේම දකුණු පාය උඩ විසිකරන ගැටේ. නැවත අපි පැද්දිලා හොඳට මේ සමබර කරලා මේ ඒ දකුණු පායට හිත බර දුන්නොත් වම් පාය උඩු කර විසිකන ගතියක් තියෙනවා. ඉතින් මේ නිසා පොඩි ළමයෙක් එහෙම කරන්නේ කිව්වොත් මේ පොල් පිට පල්ලේ ඇදගෙන වැටෙනවා. අසනීප කාර්යයකට එහෙම ඒක කරන්න බෑ. හොඳ හයි හති තියෙන කෙනෙකුට ඒක හරි විඥාව. ඒක හරි මේ සර්කස් එකක්. සෙල්ලක්කාරකමක්. නමුත් මේ පොළේවත් හරියට හිටගෙන ඉන්න බැරි කෙනාට ඒ වගේ සෙල්ලම් කරන්න අමාරුයි. ඒ වගේ තමයි භාවනා කරනකොට විපස්සනා යෝගාවචරය යම් වෙලාවක අරමුණට හිත බැසට පස්සේ ඒ හිත ඒ අරමුණේ බැස ගැනීම කියන භාවනාවේ yaadena ගතිය ඇති වුණා නම් ඒ යෝගාවචරය තුළ මේ සංඥා විපල්ලාසය වෙනකොට ඒ යෝගාවචරය අනිත්‍ය දුක්ඛ අනාත්ම මුල් කරගත්ත නිවන නෙවෙයි නම් අරමුණු කරලා තියෙන්නේ යෝගාවචරය භාවනා පල්ලේ ඇදගෙන වැඩේ. <laughs> යෝගාවචරයට සමබර භාවය නැති වෙනවා. යෝගාවචරයට ඉන්න තැන අමතක වෙනවා. নানা ප්‍රකාර දේවල් සිදු වෙන්න පටන් ගන්නවා. මේ මෑත යුගයේ හරියට මේ ධාතු මනසිකාර පැත්තෙන් ගෙනියලා මේ නාම රූප ධර්ම පිළිබඳව සූක්ෂම කාය පිළිබඳව විඥාන කාය පිළිබඳව එහෙම නැත්නම් තන්ත්‍ර ගැන නානා ප්‍රදේවල් විස්තර කරනවා. හරි අර පසුගිය සතවස්ස දෙක තුන ඇතුළත විද්‍යාලෝකය බටහිර ලෝකයේ දිනු කරගෙන ගියා ඌ ඒ දේවල් කපලා කොටලා මැනලා පිරලා දිගපළල බලලා ඒ කරගෙන යන වැඩපිළිවෙල වගේ හරියට බටකලයේ ගිනි ගත්තා වාගේ පිටු කොන්නක් ගිනි ගත්තා වාගේ මේ යන රැල්ල බොහෝම වේගෙන් පැතිරෙනවා මේ සරුවචනාංශගේ සතිපට්ඨාන ධාතු මනසිකාරයේ ඉක්මවන්නේ. නමුත් ඒ ඉක්මවා යෑම හුතු තර්ක ගොඩක් විතරයි මූල ධර්ම ගොඩක් විතරයි මිනිස්සු රැල්ලක් විතරයි. යම් වෙලාවක මේ වාගේ විචිතුරු විචිත්‍ර විවිධ විද්‍යානුකූලයි කියා ගන්න ආගමානුකූල කියා ගන්න ධාතු මනසිකාරය කියා ගන්න කාරණා නිසා යම් කෙනෙකුට හිතුනොත් මේක භාවනා කරලා බලන්න ඕනේ කියලා. ඔහු තුල පවතින තාමතර විද්‍යානුකූල ආකල්පන චින්තනයක් නම් ඔය සූක්ෂම කය බලන්න එහෙම නැත්නම් ඔය එක එක එක එක මේ ධාතු වල තියෙන විවිධ ලක්ෂණ බලන්න ගියොත් හුඟක් වෙලාවට විපස්සනා පැත්තට කිට්ටු කරලා මෙන්න මේ සංඥා විපල්ලාසය වෙනවත් එකම ඕකට සිංහලෙන් කියන්නේ පිස්සුවලයි. පුදුමාකාර විදියට හැලහොල්මන් වෙන්න පටන් ගන්නවා. මොකද ඒ විද්‍යා ලෝකයේ හෝ ඔය කියන සූක්ෂම කායපැත්තෙන් එහෙම නැත්නම් ඔය එක එක ශක්තිය අවදි කිරීම පැත්තෙන් යන වැඩ පිළිවෙල ඒකාන්තයෙන්ම ආත්ම සංඥාවෙන් යන වැඩ පිළිවෙල. එක්කෝ දෙවියෝ මැව්වා එහෙම නැත්නම් මේ අන්තිම ධාතු මනසිකාරයෙන් අපි වෙන්නේ දෙයයන්ට හේතු වෙන එකයි නැත්නම් දෙවියන් සමග ඒකාත්ම වෙන එකයි පරමාර්ථයත් එක්ක කියලා මේ සම්පූර්ණ ආත්මවාදී අදහස් තුලින් එළවෙන මනසක් ඇති එවැනි ආකල්ප සහිත කෙනා භාවනාවකට හිත දාලා භාවනාවේදී යම් වෙලාවක ස්වභාවික ලක්ෂණවලට හිත වැටිලා එයින් සම්පති ලක්ෂණයට හිත යනවා වෙනුවට වෙන්නේ හෙලකින් පල්ලට ඇදගෙන වටනවා වාගේ ආතාපාත නැති වෙන එකක්. ඒ නිසා කෙනෙක් හසුරවනවා නම් භාවනා ගුරුවරයෙක් වශයෙන් ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඒ වගේම තමයි තමන්ගේ භාවනාව තමන්ට තේරෙනවා නම් දැන් මට සිද්ධ වෙන්නේ ඒ ස්වභාවික පළවෙනි පත්‍රියේ ආකාර සංඛාන ඉක්මවාගෙන හිත ධාතු මනසිකාරයට පැත්තට යණ්ඩයි හදන්නේ කියලා විශාල ආවධානයකින් විශාල ගෞරවයකින් අපි යන ගමනේ අවසානීය නිවනය අපි යන ගමනේ අවසානයේට ඉස්සලා පේන තියෙන අනිත්‍ය දුක අනාත්මය කියන මේ මූලික කාරණා ටික අමතක වුණොත් අන්න රෝරෝතෝන්තු කරන ගතිය, වක්කාරට යන ගතිය, හෙලකෙන් පල්ලට අදගෙන වටන වගේ ගතිය, නිින්ද යන්නේ නැති ගති নানা ප්‍රදේවල් ඉන්න පුළුවන්. ඒක නිසා අපි ගත්තොත් ඔය ගිරිමානන්ද සූත්‍රය වගේ දස සංඥා සූත්‍රවල ඉස්සරලම පෙන්වන සරුවඥාන්සේ මේ මොනක්වත් ආ යෝගාවචරයක් කියලා ආ මුන් ලෑස්ති වෙලාවක් නැහැ. පටන් අරගන්නේ මේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා වගේ මේ අනිත්‍ය පිළිබඳව අනාත්මය පිළිබඳ පොඩ්ඩක් යාට මතක් කරලා දෙනවා. අපි මේ යන ගමන කිසිසේත්ම සංසාරයේ හොඳට හදා වඩාගෙන කකා යන ගතියක් නෙවෙයි. අපි මේ යන ගමන ඒකාන්තයේ සංසාරයේ බය දැකලා සංසාරයෙන් ගැලවීම පිණිස මෙහි යත්තා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම මතු කර ගන්නට යන ගමනක් කියන එක චින්තාමේ වශයෙන් හෝ වේවා සූත්‍රමේ වශයෙන් හෝ වේවා යෝගාවචරදී පිටින් හරි ගහලා තියෙනවා. නැතුගුණත් මේ ධාතු මනසිකාරය අවස්ථාවේදී මේ ඔරුවකට කොට වෙන මිනිස්සේ ඉවුරල්ලාගෙන දඟලවුවොත් ඔරුවට ය아가න්න බැරි වෙන්නා වාගේ. එලකින් පල්ලට ඇදගෙන වැටුණා වාගේ, හීනෙන් බය වුණා වාගේ. නානා ප්‍රදේවල් දෙන්න පටන් ගන්නවා. යාපිට අද බය නැතුව කතා කරන්න පුළුවන් මොකද අද මේ එකතු වෙලා ඉන්න පිරිසට මේ தত্ত্বය එච්චර බරපතල හානියක් නෙවෙයි. බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් හිතන්න එපා මේ බරපතල එකක් නොවන දේ පුංචි දෙයක් කියලා. ඉතාමත්ම වැදගත්. මෙන්න මේකටයි අපි මේ ආරණ්‍ය ප්‍රතිපදාව රකින්නේ. මේකටයි අපි විපස්සනා කියන එක ඉස්සර කරගෙන යන්නේ. යම් වෙලාවක ඒ මූල ධර්ම දෙකෙන් තොරව මේ ගැඹුරු භාවනාවට ගියොත් ඉතින් ඒ ගුරුවරයාටත් ඒ ගෝලයාටත් ඉතින් දෙයියන්ගේ වෙහිට තමයි. මේ සර්වඥාහන්සේගේ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ පිහිට සැක උපදවනවා. භාවනා කරන්න කරන්න මම සහලවනවා නේද? භාවනා කරන්න කරන්න මට ආපුවත ගියාත නැති වෙනවා නේද? භාවනා කරන්න කරන්න මම හෙලකින් පල්ලට අදගෙන වටනවාගත් අත්කරපත් වෙනවා නේද කියලා මම පුදුමාකාර විදිහේ චෝතු ගතියකට මම මුලා වෙච්ච ගතියකටපත් වෙනවා. ඒ නිසා නිතරම අපේ වැඩපිළිවෙලේදී අපි මේ කොහෙද යන්නේ? අපි යන්නේ මේ නිවන දිහාවටයි අපි යන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මත කරගන්නයි කියන කාරණාව මූල ධර්ම වශයෙන් හෝ අමතක කරන්න නරකයි. පත්පිලියොත් වශයෙන් හෝ අමතක කරන්න නරකයි. සීල වශයෙන් හෝ අමතක කරන්න නරකයි. සුතමේ වශයෙන් හෝ අමතක කරන්න නරකයි. අමතක කරන්නේ නෑ හා හොඳයි යම් කියනවනම් ඔන්න ඊටු බණ ටික කියයි. එහෙම නැත්නම් මෙතනින් ආපහු යන්න වෙනවා අර බාලාංශ පන්තියට. නමුත් අපි අරගෙන ආපු ගමනේ මෙතෙක් කල් අපිට පුළුවන් මේ දේවල් අපි යම් ප්‍රමාණයකට අත්දකලා යම් ප්‍රමාණයකට මේවා විඳලා තාමත් විඳිමින් නමුත් ඉදිරියට යන තරම් හොඳ පැහැදිලිලයක් අපිට තියෙන නිසා මේක සිහිපත් කරගෙන මෙන්න මේ මානතුරු අවස්ථාවක් පනිනවා අපි හැම පරියන්කයකදී මේ මානතුරු අවස්ථාවක් අපි පනිනවා හැම අවස්ථාවකදීම කියලා ඒක Tamanට ආරක්ෂක මන්ත්‍රයක් වශයෙන් තියාගන්න. විෂණාසන ඉලක්ක වශයෙන් තියාගෙන ඉදිරියට යන්න ඕනේ. ආනියම යෑමදී අපිට ධාතු මනසිකාරයේ මේට වැඩිය හුඟක් තලු මරමර බුද්ධ විදින්න වෙනවා. ධාතු මනසිකාරය පිළිබඳව පැතිරිච්ච උලුල් මූල ධර්ම රාශියක් ආශ්‍රය කරන්න වෙනවා. ඒ ආශ්‍රය කිරීමේදී අපි දා මතක් කරගත්තා පසු කාලීන. ඒකට ත්‍රිපිටකේ සාක්ෂි නැතුව නෙවෙයි කොහොම නමුත් පසු කායන හොඳ පැහැදිලි බෙදීමක් කරලා තියෙනවා මේ ධාතු මනසිකාරය පිළිබඳව සංක්ෂේප රුචි සාවිධාර රුචි කියලා කෙටියෙන් විස්තර කරවීමට කැමැති විස්තර කිරීමෙන් පවා නිවන් දකින්න පුළුවන් යෝගාවචර චරිත කොටසක් තියෙනවා. තව සමහර ඇත්තෝ විචාර රුචි ඇත්තෝ ඒක උඟාක් විස්තර කරලා දකින්න දේවල් වලට වඩා ගෞරව කරනවා වඩා ඒක රසවත් නමුත් මේ සංසාරෙ දිගහැරලා බැලුවොත් නම් අපි මෙතෙක් කල සංසාරේ ආපු ගමන කොච්චරද කියලා මේ නිවන දිහා පැත්තෙන් බලනකොට මනින්න කියලා අමාරුයි නමුත් අපිට කියන්න හිතෙන්නේ හිත බලා කලකා බලන්න වෙන්නේ මේ නිවන අරමුණු කරගෙන නැත්තම් මේ සම්‍යක් දෘෂ්ටික සාසනයක් අරමුණු කරගෙන අපි සංසාරේ මීට කලින් කොච්චර වැඩ කරලා තියෙනවද කියලා බලනවනම් කොයි කෙනත් ආරම්භයේදී අර විත්ථාර ගතියෙන් තමයි පටන් ගන්නේ. ඒ මොකද හැන්දෙට දිය කරලා කටට කවනවා වාගේ ටික ටික ටික ටික රස විඳලා මේක මේ බරපතල දෙයට ක්‍රමක්‍රමයෙන් තමයි දැඩි වෙන්නේ ක්‍රමක්‍රමයෙන් තමයි ප්‍රතිචාරය ප්‍රතික්‍රියා මේ ප්‍රතිශක්තිය ඇති කරගන්න. ඉතින් ඒක හොඳට පුංචි කාලේ අර ටික ටික ටිකට කිරි බීලා අයියනති ආහාර කාලා හැදීගෙන ඉන කෙනාට ලොකු වුණාට පස්සෙත් ඒ කිරි ආහාර අගුණක් නැහැ. ඒ වගේම අර මු르දු ආහාර අගුණක් නැහැ. නමුත් දත්තාවට පස්සේ හපල කන්නත් ආසාවක් තියෙනවා. මොකද දිරවීමේ ශක්තිය තියෙන නිසා හපල ගාඩ පස්සේ බඩේදී ඒ ටික දිරව ගන්න පුළුවන්. ඒක නිසා ඒ සංසාරේ සම්මිය දෘෂ්ටික ආත්ම ගාන මෝරලා කියන කෙනාට ඒක පොඩ්ඩක් මතක් කරපු ගමන් සංක්ෂේපයෙන් මතක් කරපු ගමන් ඒක නාට මේක දහසක් නැයි වැටෙනවා. එවැනි අත්තන තමයි උග්ඝටිතඤ්ඤ උග්ඝටිතඤ්ඤ බුද්ධලයි කියලා කියන්නේ. ඊගා මාත්‍රිකා කරපු ගමන් මේ ਸਰවඥාංශ මෙතන මතක් කරනවානේ. ඒව මේව කොහොබික්ක වේම මේව කායන් යථාතිතං යථාපනිහිතං ධාතුසෝ පක්ෂ වෛක්කති අත්තිමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඔයම ඇති. මේ කය කියලා කියන්නේ හතරමා ධාතුන් කියන මාත්‍රකාව ඇහෙනකොටම ඒ පුද්ගලයාගේ තිබුණ සංඥා විපල්ලාසෙ නැත්නම් සංඥා පෙරලීම හොඳ පැත්තට පෙරලීම මෙතන විපල්ලාස කියලා ගන්න අමාරුයි. බොහෝම සෞඛ්‍ය සම්පන්නව සිද්ධ වෙනවා. මෙතන නිස්සත්ත්‍ය නිජීව ශුන්‍යයි. නමුත් තමත් තමාර අත්තන්ට ඒ ටික තේරුම් අරගත්තට මදි මාතෘකාව තේරුම් ගන්නතර මදි තව ටිකක් විස්තර කරන්න වෙනවා. අපි ඒත් අන්න කියනවා විපංචිතංග කියලා. ඒ පුද්ගලයා මේ කියන කියන දේවල් ටිකක් හිතලා ඇත්තද මේ මගේ කයයි එතකොට අනුන්ගේ කය කොහොමද එතකොට ඊයේ පෙරේදා කය කොහොමද හෙට එන්න තියෙන කය කොහොමද ඈත තියෙන කොහොමද කියලා හොඳට එකක් අර විස්තරස්තර බලලා බණ අනුව හිත යොදවලා ඉදිරියට යනවා නම් එවැනි කෙනාට කියනවා විපංචිතු තවත් ඉස්සරහට යනකොට ඒ තරම්වත් ඥාන ශක්තියක් නැත්නම් ඒ පුද්ගලයා ඤෙය්‍ය පුද්ගලයන් බවට සදාහන් කරනවා ඒ පුද්ගලයා මාත්‍රකාවත් අහලා දැන් අපි අර බණ කොටස් 16ක් 17ක් විස්තර කරා වගේ ගොඩාක් බණ අහන බණ අහනකොට යම් ප්‍රමාණයක් හිතේ තැම්පත් කරගන්න ඊට පස්සේ කියලා භාවනා කරනකොට ඔන්න Tamanට ආනාපානෙට හෝ ඉම්බීම ඇකිලීමට හිත යොදනවා ඒ යොදන වේලාවේදී කොච්චරක් දුරට යනකම් භාවනාව පවතින්නේ මේ ස්වභාවික ලක්ෂණ දකිමින්ද කොයි තැනකදී හිත මේ සාමාන්‍ය ලක්ෂණය කියන ධාතු මනසිකාරයේ මුල් කරගත්ත ප්‍රදේශයට හිත පෙරලෙනවද වෙනත් වචනකින් කියනනම් කොයි අවස්ථාවේදී හිත විපස්සනාට වැටෙනවද ඊට පස්සේ විපස්සනාව දිගේ ගිහිලා ඒ පස්සේ ඇතිවෙන ආ වූ අනිත්‍ය දුක අනාත්ම කියන සාමාන්‍ය ලක්ෂණ විතර පෙරලෙනවද ඊට පස්සේ අනිමිත්ත, අපණීත, ශුන්්‍යත කියන ඒ අනිච්ච දුක්ඛ අනාත්ම කියන නැස්චාර්ථය ඉවත දාලා අස්ථාර්ථයක් ඇති කර ගන්නවා. අවස්ථානුකූලව අස්ථාර්ථයක් ඇති ගන්නවා. අපණීත ශුන්්‍යත අනිමිත්ත අපණීත ශුන්්‍යත කියලා ඒකෙන් නිවනට පෙළඹෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ පුද්ගලයාට මම මෙතෙකල් අහපු දේවල්, හිතපු දේවල්, භාවනා කරපු දේවල් වල මම දැන් ඉන්නේ මෙන්න මේ අහවල් තැනය කියලා ඒ සාකච්ඡාවලදී ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. සංසන්දනයක් කරගන්නට තමා වශයෙන් කරගන්න පුළුවන් තත්ත්වයක් එන්නේ නම් කවදා හෝ මෙන්න මේ ධාතු මනසිකාර කොටස තේරුම් ගත දවස. ඒ නිසා සාමාන්‍ය උපදේශයක් වශයෙන් කියන්න පුළුවන් විපස්සනා භාවනාවේදී සෑම භාවනාවේ හැම උපදේශයක්ම භාවනා මධ්‍යස්ථානක හැම කාල සතානක්ම ධර්ම දේශනාවක හැම යොමුවක්ම එල්ල වෙලා තියෙන්නේ මෙන්න මේ ධාතු මනසකාරය. මේ සාමාන්‍ය ලක්ෂණය මේ මේ ස්වභාව ලක්ෂණය කියන එකේ අන්තිමටම යෝගාවචරයට ඉස්මතු වෙන මේ මේ ධාතු මනසිකාර කොටසට ආලෝකේ වට්ටන්ටයි මේ කාලවකතාව. එතෙන්ට ආලෝකේ වට්ටන්ටයි මේ බණ දේශන. එතෙන්ට ආලෝකේ වට්ටන්ටයි ධර්ම සාකච්ඡා. එතෙන්ට ආලෝකේ වට්ටන්ටයි සීලය. මේ ආදී විදියට යෝගාවචරයාගේ වැදගත්ම විශේෂයෙන්ම සෝතා සෝවාන් මාර්ග ඥානය සඳහා වැඩ කරන යෝගාවචරයාගේ වැදගත්ම සම්දිස්ථානයේ වශයෙන් පේන්න තියෙන්නේ මේ දහස් මනසිකාරයේ පිළිබඳ ඇති විෂද දැනුම. මේකෙන් අදහස් කරන්න එපා. අදහස් වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච පුද්ගලයා මේ ගැටේ ලියලා තියෙන්නේ කියලා. සෝවාන් වුණාට පස්සෙත් මේ ගැටේ එහෙමම තියෙනවා. පිටකොත්ත දිය වුණාට එහෙමම තියෙනවා. ඒ නිසා සමහර සෝවාන් වෙච්ච ඇත්තෝ තනියම පැත්ත කරලා අඬනවා. මම මෙච්චර අමාරුවෙන් මේ ගැටේ ලියාගත්තට ඒ පිටපොත්ත ගැලෙවට පස්සේ ඒ හා සමානම මේ සංදි ස්ථානයේදීම මෙතනම හිර ඒක නිසා ඒ චක්‍ර වලල්ල චක්‍ර වාටය මේ මේ චක්‍ර ආයුධේ හතර සැරයක් කැපෙනවා. හතර සැරයක් කැපෙනකොට තමයි අධ්‍යාත්ම ඥානෙ පහළ වෙන්නේ හැප්පෙන්නම ධාතු මනසිකාරය. වෙන විදිහට කියනවනම් ඒ සෑම පරිත්‍ය සමුප්පාද මධ්‍යම ප්‍රතිපදා හේතුඵල වාද මේ ඔක්කොම විස්තර කරලා ගිය කරලා හරින්න පුළුවන් ශක්තිය මේ ධාතු මනසිකාර සමීකරණය තුල තියෙනවා. එතන පිළිබඳව අඩුතක් හේතුවක් දක්වන හැම වෙලාවකම යෝගාචරය එක තන කරකවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක බොහොම මේ තේරවාද බුද්ධ ආගමේ විපස්සනා මුල් කරගෙන යන ඇත්තන්ට කවදාකවත් ඉක්මවන්න බැරි දෙයක්. අනිවාර්යයෙන් මෙතන නතර වෙලා උතර විවේකීව මේක සුද්ධ පවිත්‍ර කරගන්න සිද්ධ අපි එදා ගිය පාර භාවනාවේදී ධර්ම දේශනාවේදී අවසානයේදී මතක් කරන්න යෙදුනා ඒ ක්‍රමිකව භාවනාවට බැස ගන්නා වූ විපස්සනා යෝගාවචරේ නාසිකාග්‍රේ හෝ උදරයේ හෝ එක්තම්පත් කරලා භාවනා කරනකොට ආරම්භයේදී ඒ යෝගාවචරයට සිද්ධ වෙන්නේ ඇත්තා වූ අනිවරණ ධර්ම තුරපත් කරගෙන ඉවත් කරගෙන පුළුවන් තරම් ඒ මූල කර්මස්ථානය මූණට මූණ දාලා ඉදිරිපත් කරගන්න. ඒ මොකද අපි ගත්තොත් ආධුනික යෝගාවචරයාගේ ප්‍රධාන වශයෙන් සමතේ තාම පෙළ ගැහිලාමදි. ඒ පෙළ ගැහිලාමදි නිසා නිවර ධර්ම මේ වෙනකොට සක්‍රියව පවතිනවා. ඒ නිවර ධර්ම පිළිබඳ යෝගාචරය අගේ නොකලා ඉවත් කළ යුතු බව දැනගෙන හිටියත් යම් ප්‍රමාණයක් මහන්සි වෙන්න වෙනවා අරමුණ මෙනෙහි කරමින් ඒ අරමුණ ඉදිරිපත් කර ගන්න. මේ නීවර ධර්ම මතුවීම පිළිබඳව ආධුනික යෝගාවචරය සඳහා කියන ලියන දේශනා කරන බණවල ගොඩක් විස්තර සඳහන්. නමුත් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ ඒ නීවරණ ධර්මයේම නොවෙන්කත් ඉතිතියි. ඒ මොකද මීට කලින් භාවනාවල් වලදී හොඳට භාවනා කළ ධාතු මනසිකාර මට්ටමටම හිත හැදිච්ච යෝගාවචරයේකට ආරම්භයේදීම ධාතු මනසිකාරයත් නීවරණ වාගේම මාර්ගය වුණ කරන්න ඉතිතියි. අරමුණ අවු නොවෙනවා එන්නේ ඉතිතියි. අරමුණ පොරුදු තාලෙට නාසිකාගති දීටි එදුවට ඒ ගොරෝසුවට නාසයේ සටහන ආකාරය අහු වෙන්නේ නෑ. උදරේ සටහන ආකාරය අහුවෙන්නේ නැහැ. පිම්බි මැක්ලිම අහුවෙන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාසය අහුවෙන්නේ නැහැ. හැබැයි හොඳට සලකා බැලුවට නිවරණ දිසක් නෙවෙයි. කාමචන්දයක් ඇවිල්ලා, ව්‍යාපාදයක් ඇවිල්ලා බාධා කරනවත් නෙවෙයි. පිටින් තියෙන්නේ මේ අරමුණ බොත වෙලා. අරමුණ පැතිරිලා ඔද්දල් වෙලා. එතකොටත් යෝගාවචරය දන්නේ නැතිනම් මේ සිද්ධ වෙලා තියෙන සංතෑසිය මොකද්ද කියලා ඒ යෝගාවචරයට නීවරණ වලින් කරදර වුණා වගේම ස්පාසු නැති තත්ත්වයකටපත් වෙනවා. එනිසා අපි මේක තවත් පිටිපසට ගිහිල්ලා මේ මැදින් පෙරහැර බලනකොටත් මුල ඉඳලාම පෙරහැර බලනකොටත් ආදී වශයෙන් මේ වැඩපිළිවෙල ගැන හොඳට මුල ධර්ම පිළිබඳව ඒක ඒ විදිහටම භාවනා විදි නොඋනත් මූල ධර්මයේ වාසිය එකින් එකට එකින් එකට පුරුකෙන් පුරුක ගැට ගහලා දක්වන මූල ධර්ම වශයෙන් දැනගෙන සිටීම මේ පළවෙනිම වියුල දුරු කර ගැනීමට හේතු වෙනවා. අපි ආයෙත් නැවත මතක් කරගමු ආධුනික යෝගාවචරයේ නිවර්ණත් එක්කම සටන් කරලා නිවර්ණ අයින් කරලා මූල කර්මස්ථානයේ මතු කරගත යුතු අවධියක ඉන්නවයි කියලා. ඒ කියන්නේ පෙර භාවනාවක් කරලා නැති හා පුරා කියලා භාවනා කරන කෙනෙක්. මේ අවස්ථාවක අපි මේ භාව විපස්සනා භාවනා ක්‍රමයේදී ඒ යෝගාවචරයට කායानुපස්සනාවම ඉදිරිපත් කර ගන්නවා. ඒ වගේම කයේ යත්තාව පට වියාපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්ගේ වායෝ කොටාසම ඉදිරිපත් කර ගන්නවා කියන එක අපි ගිය පාර දේශනෙන් මතු කරගන්නවා. මේ වායෝ කොටාස ඉදිරිපත් කර ගැනීම සඳහා නාසිකාග්‍රයේ ඒ වාත ධාරාව හැපෙන දැන හෝ ඒ වාතයෙන් සිදුවෙනා වූ පිම්බීම හැකිලිම කියන උදරයට හෝ හිත යොදනවා. මේ හිත යොදන වෙලාවේදී ඒ යෝගාවචරයට ඒ පිම්බීමක් පාසා හැකිලීමක් පාසා ඒ කායික නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව බැලුවට මේ දෙකම ක්‍රියාත්මක වෙන කාම යෝගාවචරය වැඩි අවධානයක් යොමු නොකළ හිතකුත් නාම කොටසකුත් කැමැති වුණත් අකමැති වුණත් වැඩ මේ නාම කොටාසේ තමන්ගේ භාවනාවට හිතකර තාලයට පාවිච්චි කරන්ට නම් ඒ හිත යොදලා බලන තැනට ඒ නාම කොටාසේ සාධාරණව එකතු වෙලා උදව්පකාර කරනවද එහෙම නැත්නම් ඒක ඒ වෙලාවේ නන්නත්තර වෙලාවද ඒක ඒ වෙලාවේදී වල්මත් වෙලාද කියන එක බලපං ඒක නිසා යෝගාචර මතක් කරනවා පින්බීම බලන ගම ඒ පින්බීම බලන හිත පින්බීමත් එක්කද තියෙන්නේ නැත්නම් පින්බීම බලනවා කිව්වට හිත පිට ගිහිලාද කියලා යම් ආකාරයකට යෝගාචරගේ හිත යොමු කෙරුවට පිම්බීමද පිම්බීම කෙරෙහි සාදරේ. ඒ සඳහා නතු වෙලා කියනවනම් බලනවයි, පේනවයි කියන දෙකම සිද්ධ වෙනවා. නමුත් නතු වෙලා නැත්තම් බලන්න හැදුවට හිත පිටපැත්තකට නම් හැරිලා තියෙන්නේ පේන්නේ වෙන මොනවා වෙන්නේ. මේ දෙක එකලස් නැහැ. මහසෝනගේ කඳ ඉස්සරහා බලාගෙනකොට ඔළුව පිටිපස්ස බලාගෙන තියෙනවා. ගුරුවරයා උගන්වනකොට ශිෂ්‍යයන්ගේ අවධානය සමහර විටක කල්ලාලට නෙමෙයිම වෙලා තියෙන්නේ. පිටපැත්තක. ඒක හරියට කියනවා නම් කලේ මුණින් නමලා තියෙදි වතුර ඇක්කිරුවා වගේ වතුර ඇක්කිරුවාට කලේ ඇතුළට යන්නේ නෑ. මෙන්න මේ දෙක එකලස් වෙනවා කියන එක ආධුනික යෝගාචරය තේරුම් ගත යුතු මූල ධර්ම කාරණාවක් එකතු වුණා නම් බැලීමයි පෙනීමයි කියන දෙක එකතැනට. උදරයට හිත යොදවලා බලන එතකොට උදරේ පේ පේන්නේ මොකක්ද එක්ක පිටිවෙන් පවතින අවපින් බීම නැත්නම් හැකිලි. නාසිකාග්‍රයට හිත යොදලා බලන බලනකොට නාසිකාග්‍රේ පේන. පේනවනම් ආස්වාද අවස්ථාව ප්‍රසවාස අවස්ථාව පේන. පේනවනම් ඒක කියන්න පුළුවන්. ඒව න්‍යාය ධර්ම. බැලුවත් පේන්නේ වෙන මොනවත් නම් අන්ධබන්ද වෙනවා. අහනකොට යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියන. කමට ආසුද්ධ කරන්න ගිහිල්ලා කොහොමද බහනා කරන්නේ අයියෝ බඩේ එකක් උමේ අල්ලපු ගෙතර මෙහෙමනේ නානා ප්‍රදේව කතා කරන්න පටන් ගන්නකොට කැකිලි රජුලා කොහොමද වෙන්නේ යදරුම සහ ඒක යෙදුනද කියන මේ එකලාසය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඒකෙන්තර මොකට වඩා ආයුධත් එක්ක පොර බැදුවා වගේ ඒ භාවනා උපක්‍රමත් එක්ක පොර බදින එක තමයි විකටම සිද්ධ මේක මේ මේ අපි මේ තේරුම් ගැනීම පහසු පිණිස සාහල්ව වශයෙන් විස්තර කරාට හොඳ දක්ෂ යෝගාචරුවත් වර්ධින කරනවා ගාක් වෙලාවට අපේ හිත හඳත් එක්ක එකලස් වෙලා නැහැ. සතිය එළඹිලා නැහැ. යොදන වීර්යය අවශ්‍ය කරන තැනට නෙවෙයි යන්නේ. ඒ නිසා සතිය පිළිබඳ උපමාදී සර්වඥාදී ඇතෙකුගේ බෙල්ල වගේ කියලා උපමා කරන ඇතාට බෑ බෙල්ල හරවන්න. ඇතා ඉන දිහාටම තමයි ඔළුව දාන්නේ. ඒක සතිය මෙනේ කරන මානසිකාරයේ හරියටම යොදන තැන තමයි යන්නේ. නමුත් මේක පෘථග්ජන හිතේ එහෙම නැ පෘථග්ජන හිත අති විචිත්‍රයි. අද්දෙන් කොහෙද බලන්න හිතට හිත වෙන කොහෙද? නාම වශයෙන් කිය මෙනේ කරා හිත ඒක නැහැ. මෙන්න මේ දෙක හොඳට යෝගාර්ථය තේරෙනවා. මේක ඉතාම වැදගත් වෙනවා අපි මේ ධර්ම දේශනාවේ පසු කොටසට දහස් මනස කාර්ය අවබෝධයේ පසු කොටස. අපි හිතුවොත් උදේ පින්දීම සිද්ධ වෙනවා. අපි ඒ පින්දීමට හිත යොදලා අපි ඒ පින්දීම කියලා මෙනේ කිරීම මාර්ගයෙන් හෝ කියලා සංඥාවක් ඇති කළ දෙනවා. සංඥාවට මඩේ හිත ඉන්න වගේ එල්ලෙන්න පෙරෙන්න දෙන්නේ නැතුව මේ චිර සංඥා පදස්ථාන කියලා කියනවා සතියක සති පිහිටන්නේ චිර සංඥාවක් ඒ නිසා උදේට හිත ඵලයන් කියලා කිව්වට නැදි ඊබා බලන්තෝ ඒ සඳහාමයි පින් වෙනවා කියලා මෙන්න ආස්වාද ප්‍රසආසේන ඒ ආයනේන අවසයි ආස්වාද ප්‍රසවාසය. ආනේ මෙනෙහි කරනකොට යෝගාවචරය මෙනෙහි කරන අතරේ දැනගන්න ඕනේ මේ මෙනෙහි කිරීම නිසා එතෙන්ට මෙහෙයුමක් යවුමක් සිද්ධ වෙනවා කියන්නේ. ධානං ඉතින් අරමුණ තේනවා නම් අනිවාර්යයෙන්ම ඒක හැඩයක් හෝ ආකාරයක් වෙනවා. එපේ දෙයට අපි කියනවා සංධාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති. සංධානය කියලා කියන්නේ මට මේ වෙලාවේදී උදරේ පේන්නේ පැටියක් විදිහට, ගෝලයක් විදිහට, ඝණයක් විදිහට, නූලක් විදිහට හෝ මොකක් හෝ සතහනක් වේ. නාසිකාග්‍රයත් එහෙම. ඒක දිහාම පිම්බීම දිහාම නැත්නම් ආස්වාද ප්‍රසවාස දිහාම බලනකොට ඒක එක විදිහකට නෑ ඒකේ ආකාර වෙනස් වෙන බව පේනවා. ඒ නිසා දකින්නකොටම ඉස්සල්ලාම පේන්නේ සතහ. ඒක හරියට කැමරාවකින් ඉස්සල ඡායා ගන්න කැමරාවකින් ගත්ත සතහනක් වගේ. නමුත් ඒක දිහා බලනකොට පිටිපස්ස පිටිපස්ස දිගින් දිගට දිගින් දිගට තේයා සටහන් කර ගන්න පුළුවන් වීඩියෝ කැමරාවක් වගේ එකක් නම් ඒක නඩියනවායි කියලා කියන්නේ ඒකේ ආකාරය වෙනස් වෙනවා. ඒ නිසා විචල ඡායාව, චංචල ඡායාව. මූවී කියලා ඉංග්‍රීසියෙන් ඒ චලන චිත්‍ර කියලා මේ චිත්‍රය විචල චිත්‍රයද චංචල චිත්‍රයද? විචල චිත්‍රය තමයි අපි කියන්නේ සංධානාකාරය, සබහානකෝ. පිළිච්චල බලාගත්ත දේ ක්‍රමයෙන් වෙනස් වෙමින් යනවා කියනවා ආකාර පඤ්ඤාක් කියනවා. ආකාර වෙනස් අපි මේ වෙලාවේදී ඉන්නේ අත නිතමල වගෙනද එනසම් අත දිග ඇරලා සංසල කම්පන කරගෙන. ඒ වගේම තමයි අරමුණට හිත යොදුනත් පස්සේ ඒ අරමුණට හිත ගියාන යන මොහොත මේකේ පවතින ආව සතහන පේනවා ඊගාට ආකාර වෙනවා. මේ දේ වෙනසම් ඒකාන්තයෙන්ම තමන් හිත විහිදුවපු තැනටම හිත යන්න ඕනේ. අරමුණ මතුවෙනකොට මේක මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේක පිළිබඳව විවිධ අත්ෝ විවිධ ආකාරයෙන් නියෝජන චෝදනා ඉදිරිපත් කරනවා. අපේ හිත ඔච්චරම ලාමකද ඕක මෙනෙහි කිරීමක් කරන්න ඕනද මෙනෙහි කරන්න නැතුව බලන්න බැරිද? නානාත්ම දේවල් කියනවා. ඒත් මේ එකක්වත් මේ විස්තර කරන දේවල් එකක්වත් නොකරුවයි කියලා යෝගාචර කවුරුත් දඬුවම් කරන්නේ. ඒ ඔක්කොම යෝගාචරයට එක එක උපක්‍රම. ඒක උපකරණ. ආහනේ උපකරණ මේ නම දැසෝ වන් වෙච්ච නිසා මට ඕනේ මට උදේ අභිඥාන ලැබුණ නිසා ඕනේ ආයි කිසිම දෙයක් ඒක ඇත්තේ කොයිම යෝගාවචරතාවක් මේකේ තියෙන මේ තර්කය මේ පෙන්වන්න හදන්නේ මොනම දෙයක් පිළිබඳව ප්‍රකාශනයක් අපිට කවදාකවත්ම කරන්න බෑ ඒක සතන් ගැටේ ඒ කරන දේවල් චින්තාවයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඉස්ලාම අවශ්‍ය කරන සතහනයි නමුත් සරුවචනාන්තේ එකක් ප්‍රකාශ කරලා තියෙනවා මේ තියෙන ලෝකේ සත්‍යවල පළවෙනි සත්‍ය තමයි අනිත්‍ය භාවය. ඒ සාතහන කවදාකවත් චිත්තක්ෂණ දෙකට හිටින්නේ ඒ සාතහන වේගයෙන් ආකාර වෙනස් වෙනවා. ඒ නිසා යෝගාවචරය පිට යොදනකොටම යෝගාවචරය අවුරුදු 7ක මල්මද කුමාරියක් වෙන්න පුළුවන්. මේ තව දෙක දීසක් ප්‍රතිලිට භාවනාවෙම 60 වස්තුවිත වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඉස්සර පස්සර වීමක් නෑ. පිට යොදනකොටම සතහන ආකාරයක් වඩපත් වීම ලෝකයට ආව මේ විවිධ භාවය නිසා යෝගාචර තද බල අභියෝගයක් තොත් මූල ධර්ම වශයෙන් නම් පැහැදිලිවම කියන සලන් සතහනක් අතු ආකාරයක් දකින්න බෑ මෙන්න මේ සතහන් ආකාර දෙක දැක ගැනීමයි මගේ භාවනාවේ පළවෙනිම කොටස සමතයක් ඇති වෙන්න නම් මේ දෙක දකින්නම ඕනේ මෙන්න මේ දැක්කා නම් වැඩි වේලාවක් භාවනා යෙදෙනකොට යෝගාවචරය දකින්නවා පින්දීනේ ඉස්සලාම සටහන දැක්ක පින්බීම මේ මේ ආකාරවලට වෙනස් වෙනවා. ඊට පස්සේ හාත්පසු වෙන හැකිලීමකට හිතව දාන්න වෙනවා. පොඩ්ඩක් ඉන්න මම ගිහිල්ලා මොන හොදාගෙන ඉන්නකන් ඉන්න. ඒ නැත්නම් මට මේ දේ තියෙනවා කරලා ඉන්න ඒවට නතර වෙන්නේ නැහැ පින්බීම. පින්බීම ආවොත් ඒක හැකිලීමට ඉඩ දීලා අයින් වෙනවා. හැකිලීම ආවොත් පින්බීම ඉඩ දීලා අයින් වෙනවාමයි. නමුත් අයින් වෙලා ආයෙත් එන්නේ පින්බීමක්. ඉතින් යෝගාචර ඒ වෙලාවේ නිින්දෙන් ඇහැරපු කෙනෙක් වගේ අර ඔය පරණ එක නාමයි ඒ නිසා අලුතෙන් ආයෝග සටහනක් ඇත්තේ නැහැ අලුතෙන් ආකාරයක් ඇත්තේ නැහැ කියලා පරණ වෙච්ච හිතකින් පුස්කාච්ච හිතකින් භාවනාදියා බලන්න හිතා නම් ඒකට අපි කියනවා කුසීතයි හීන විදියයි කියලා හිත නිවිලයි ඒ යෝගාචරයට අත්ත වශයෙන්ම පළවෙනි පින්දීමෙන් දෙවෙනි පින්දීමෙන් වෙනස් කළා ගන්න හම්බුන්නේ පොතිතාමත්ම තීක්ෂණ බුද්ධියක් ඇති මේ කියන දේවල් හොඳට කරලා වරද්දාගෙන තේරුමක් ඇතුව හෝ එනතන සංසාරේ බය නිසා හෝ නැත්නම් අතිශය තීක්ෂණ භාවය නිසා හෝ යෝගාචර මේ පළවෙනි පින්බීමෙන් දෙවෙනි පින්බීම දෙවෙනි පින්බීමෙන් තුන්වෙනි පින්බීම ආදී වශයෙන් ඒ පැත්ත මේ පැත්ත මාර්ගයෙන් පෙන්වන මේ පළු දෙකේ ඒ අවස්ථාවේ පින්බීම ඉස්සල්ලාම ගත්ත පින්බීමට වඩා කොහොම වෙනස් වෙනවද කියලා කියනවා නම් ඒකට කියනවා ඒ පින්බීමට ආවේනික අත්‍යන්ත ස්වභාව ලක්ෂණ. ඒක අර පළවෙනි පින්බීමමයි ඒ විදියමයි කියලා උන තර්ක කරන්න පුළුවන්. නමුත් ඒක හුදු පුස්තරකයක් එක. ඒ කාන්තේම පළවෙනි පින්දුවේ දෙවෙනි පින්දුවේ වෙනස්. දෙවෙනි පින්දුවේ තුන්වෙනි පින්දුවේ වෙනස්. එහෙමයි අපි වාසයට යන්නේ. දිවිම සිද්ධ වෙන්නේ මෙහෙමයි. නමුත් මේ දිවිම සිද්ධ වෙන බාර ගන්න නැතුව යෝගාවචර කියනවා විනාඩි 5 10ක් පින්දුවේ දිහා බලන්න කියනකොට එකමයි කියලා ඉතින් තේන්න තියෙන්නේ යෝගාවචර අර පළවෙනි දැක්ම ඉඳලා විකට සාදර බවක් තිබුණා. මෙනේ කිරීමක් වෙලා නැහැ. මේ වෙනස් වෙන බවක් පිළිගැනීමක් නැහැ. එහෙමනම් මේ යෝගාවචරයේ ඒ තියෙන්නේ දෙවේලේ දකුණ කුකුලාවේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා වගේ ඒක එන්ටෙන් එන්ටෙන් එන්ටෙන් කමයි. ධාතු මනසිකාරයට යනවා නම් හැම ධාතු මනසිකාරට පේබ රක්ෂා ගන්න පුළුවන් හැම අවස්ථාවකම යෝගාචරය තේරුම් අර ගන්නවා පට භාවනා පටන් ගන්නකොට කවදාකවත් මේක කලින් පින්වීමක් දක්වමු නැති කෙනෙක් වාගේ. බොහෝම ගෞරවයෙන් පළවෙනි පින්දුවේ ඉඳලා දෙක දෙකේ ඉඳලා තුන තුනේ ඉඳලා හතර දක්වා මේ ප්‍රඥාප්තිය දිගේම හිත මෙහෙවනකොට යම් වෙලාවක යෝගාචරයට එක එක පින්වීමක ඒ ඒ වෙලාවේ පවතින ආ කුංචි කුංචි විස්තර. ඒකට කියන ස්වභාවික ලක්ෂණ කිය ආවේනික විස්තරය. ඒ පින්වීමට ආවේනික විස්තරය කියනවා නම් පළවෙනි පින්වීම දෙවෙනි පින්වීම වෙනවා. දෙක තුනෙන් වෙනවා. ඒකට තුන්වෙනි පින්වීමට ඒකටම ආවේනික ලක්ෂණක් තියෙනවා. ආවට ගියාට පස්සේ වෙනාට පේන්නේ. කාරණා දන්නතු බලනකවත් පේන්නේ. එනවා නම් ඒ යෝගාචරය මේ ස්වභාව ලක්ෂණ වශයෙන් දකින්නේ වෙන මොනක්වත් නෙවෙයි ඒ පින්දීමේ හැකිදීමේ තියෙන ධාතු මනසිකාරයමයි. ඒ පින්දීම මත පේන්නේ කම්පනයක් විදියට, සංකලයක් විදියට, මට පේන්නේ උණුසුමක් විදියට, සිසිලසක් විදියට, බරක් විදියට, ගොරෝසුවක් විදියට, මුරුදුවක් විදියට, හැඬුවක් විදියට, ආබන්ධන බැඳීමක් විදියට වැඩිරෙන විදියට කිය ධාතු මනසිකාරයට පටහැරලා පේනවා. මෙතනදී යෝගාචර අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනවා මේක අස්පනා පිට බලන එකක් මිසක් කලින් දැකලා හිතන එකක් නෙවෙයි. අධ්‍යත්ත වශයෙන් බලන එකක් මිසක් කවදාකවත් බාහිර බලකයක් වෙන්නේ නැහැ. ඉතාමත් මේක පිළිබඳ ගෞරවයෙන් බැලුවොත් මිසක් නැත්තම් මේක ඕනි තරම් මල්ලෙන් ගහලා මේ පරණතාවමයි තිබෙන එකමයි කියන්නේ ඉතින්. ඒක නිසා ධාතු මනසට කැපෙන්නේ. ධාතු මනසට බහින්ද මූලිකම පෙළගස්ම සිදු කරන්නේ ඒ ස්වභාවික ලක්ෂණ දැකීමේදී ඒකෙනුත් මේ සතහන වශයෙන් දකින්න වෙලාව ආකාර වශයෙන් දකින්න වෙලාව විපස්සනා වෙන්නේ. ඒක භෞතික විද්‍යාව. ඒක ඉක්මවල ගිහිලා එක එකක් පින්දීම, එක එකක් හැසිරීම, එක එකක් ආස්වාද, එක එකක් ප්‍රස්වාද අන්තිර වන්ද එක එකක් ඇතිපිළිවන් ගැසීම දක්වා අනුකුඩා සෑම ක්‍රියාවලියකම මෙතෙක් නොවිච්ච නැත්නම් මෙතෙක් වෙච්ච දේවල් වලට විරුද්ධ මේ චිත්තක්ෂණයට ආවේනික විශේෂ ලක්ෂණ තියෙනවා. අන්නේ තරමටම හිත විහිදෙවන මේ දැන් හිත ඇවිල්ලා තින්නේ දන හෝ වේවා නොදන හෝ වේවා ධාතු මනසිකාරයට මේකට මිත්‍යා දෘෂ්ටි ගුණ ප්‍රශ්නයි මේ දෙය පෙන්වන්න බුද්ධ ධර්මයෙන්ම වෙන්න ඕනේ ඕන කෙනෙකුට පෙන්වන්න අන්න එතෙන් එනකොට ඒ යෝගාවචරය සරුවචනාංශ විදි පෙන්ලා තියෙන ආකාරයට අනිවාර්යව ප්‍රත්‍යක්ෂ ඉලිපත් කරන්න තියෙනවා ඒක ඊයේ පාඩමෙන් අදට ගන්න දෙයක් නෑ. දැන් මේ වෙන වෙලාවෙදි කියන එක. ඒක සඳහා අර කලින් කිව්වා වගේ ආනාපානයම හෝ බින්දිව හැකිලිමම වෙන්න ඕනේ. මේ පහුවෙනකොට පහුවෙනකොට අතපය නවනකොට එහෙම නැත්නම් රාගයක්, ද්වේෂයක් මතුවලා කියනවා කය ප්‍රියාත්මක කරනකොට හැම තැනකදී. ඒ පතහන දැක්කා නම් ආකාරය දැක්කා නම් ඒක මම මාගේ හැඟීමකින් තොරව අර හතරම අහන්දියට ගෙනත් තිබ්බ හරක්මස් කොට වාගේ සත්ත්ව සංඥාවෙන් තොරව ඉන්දීම කියනකොට මෙන්න තලන කම්පන වෙන හැටි පැහැදිලි වෙනකොට මෙහෙමයි ආසස් ප්‍රසවාස මෙහෙමයි බඩ පෙරලෙන සාමාන්‍ය බඩ චක්කු වෙලාවල මෙහෙමයි අතපය දිගානට මෙහෙමයි ඉස්සරහ යනකොට මෙහෙමයි පස්සට යනකොට මෙහෙමයි වටපිට බලනකොට මෙහෙමයි රසිනික කිරිකනකොට මෙහෙමයි කියලා පුදුමාකාර විදිහට අර ගත්ත ඒ පුංචි දැනුම ඕන තැනකට පාවිච්චි කරන්න පුළුවන් මහා විශ්ව පුරාණ පතරන්න පුළුවන් තරමට සිද්ධ වෙනවා හැබැයි මේ සුද්ධ භාවයේ ඉන්නේ අර තමන් ගත්ත මූල කර්මස්ථානයේ පිළිසිඳ හොඳට දකපු ප්‍රමාණය. නිසා ධාතුමනසකාර අවස්ථාව අපිට කියන්න පුළුවන් මේ අන්‍යාගමිකයන් මේක ඇත්ත වශයෙන්ම පෙර දැකලා තියෙනවා. දැකලා ඊයත් කියලා තියෙනවා මේ පරමාර්ථ නැත්තම් පරමාත්මයේ ලක්ෂණ පෙන්වන්න උත්සාහ කරනවා. පරමාත්මන් බ්‍රහ්මන් නැත්තම් ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ ලක්ෂණ පෙන්වන්නේ කොහොමද? ඒකේ කියනවා දෙකක් නෑ කියලා දෙවියන් වහන්සේ. හොඳ ඒ නරකය, ලොකුය පුංචිය, ළඟය ඈතය, කළුවේ සුදිය දෙකක් වැටුණු දෙවියන් වහන්සේ. එකක්. ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා ආරම්භ කියලා වරක් පෙන්නේ නැහැ කියලා. ඒ වගේම දෙවියන් වහන්සේගේ අවසානයක් පෙන්නේ නැහැ කියලා. ඒකෝ එකනයි අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন වශයෙන් බෙදන්න බෑ මේක තමයි අන්තිමම ශක්තිය. මේක වැඩි ආයෙ පුංචි කරන්න බෑ. ඉතින් නිකන් බලන බලවට පේන්නේ මේ මනසෝ 13 මං හිත ආරණකට ගිහිල්ලා මෙතනින් එහාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තට මේක දානවා වෙනුවට මේක වවාගෙන කණ්ඩ හදලා දිනවා වගේ දිව්‍යන් වහන්සේ කෙනෙක් හේතු කරගෙන දිනවා මේක. ආත්මයක් හේතු කරගෙන දිනවා මේක. ඒක නිසා අපිට ආත්මය හම්බ වෙලා දුක්ඛ අනාත්ම වෙන්න බෑ. හම්බ වෙලා කුණ්ඩ සාදරය කරකට හඳුන් කෝරුපත්තු කර කර පුද පුදන් ගල නම් බෑ. ගහන්න ඕන උසල පොළවේ ගහන්න ඕන කුවක් පිට ගලේ ගැවුවා වගේ හතර ධාතු වල අරන්. ඉතින් දිව්‍යනාථට අත කියන්නත් එපා දිව්‍යනාථ පිළිබඳව හිතුවොත් සදාකාලික අපායට යනවා කියලා බය කරලා තියෙන නැත්තන්ට නම් ඉතින් මේකට වන්දනා කර කර ඉන්න පුළුවන් මට අසවඥානිය පහළ වුණා මම දැන් එහෙමයි මෙහෙමයි කිය කිය. නමුත් සර්වඥාන්සේ කියනවා මෙතනින් තමයි දැන් වල භාවනාව පටන් ගන්නේ. මෙතෙන්ට එනකන් සාතමනසිකාරයේ දැකූ දැකූ බැලූ බැලූ දන්න මතු කර ගන්නකම් මේ සර්වඥාගේ පහලෙන් ඉස්සර තිබුණ ලෝකේ ප්‍රාග් බෞ ප්‍රාග් බෞද්ධ ಭಾರತේ මේ ඇවිල්ලා එදින ඥාන සර්වඥාන්සේ ඒ බොමඩමුණේ සාක්ෂාත් කරේ මොකද්ද මිච්ඡර ලෝකයක් උත්තරීතරයි පරමාර්ථමයි අලකන්න එපා බෙදන්න එපා මනින්න එපා ආදි වශයෙන් ඉහළින් සලකපු දේ මුන්නහසේ කපලපතයි මේක දිහා හොඳට බලනකොට පේන්න ගත්තා. යම් වස්තුවක් දිහා බලනකොට ඒ වස්තුවේ සතහනක් ආකාරයක් දැකලා මේ උපදේශ මත කරුවචන උපදේශ නෙවෙයි සාමාන්‍ය ආධ්‍යාත්මික ගුරුවරු කවුරුත් දෙන උපදේශ මත ඒක දිහා බලනකොට ඒ ඒ චිත්තක්ෂණේ ඒ ඒ අරමුණේ ඊට අදාළ ස්වභාවික ලක්ෂණයක් තියෙනවා. ඒ ස්වභාවික ලක්ෂණේ දකින්නම් අනිවාර්යයෙන්ම ඒ මොහොතේ ඇති හැටියෙම වහාම දකින්න ඕනේ. යකඩ රත් වෙලා තියෙනකොටම බැලුවොත් නම් පඳරේ තියෙන කපාත් වලා ගන්න පුළුවන් නිවුනොත් නම් පුපුරන. පුපුරන්නේ මොකද්ද? ඔළුව තමයි පුපුරන්නේ ඉතකක් කොහමද? කාබෝ ආහාරය වමනය කරන්න ඉඩ තියෙනවා. නිින්ද යන්නේ නැතුව ඉඳ ඉඩ තියෙනවා. වක්කාරය ඉඳ තියෙනවා. අන්ධබන්ද වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා රත් වෙච්ච වෙලාවේ බලනවා නම් ප්‍රත්‍යක්ෂයි අපි විග්‍රහ කරන්නේ. එහෙම නැත්නම් අපේ හිතේ තිබුණ ප්‍රඥාක්ති. එහෙම නැත්නම් අපේ හිතේ තිබුණ චින්තාමය ඥාන, තර්ක ඥාන බෙදන්න බලන්න පටන් ගත්තොත් නම් උපුරණ එක සිද්ධ වෙනවා. නිසා ධාතු මනසිකාරට යනකොට කල්පනා ඥාන තිබුණොත් කෙලවරක හරි ගෑවිලා කවදාකවත් ඒක හොඳ සංඥාව මාරුවකට හේතු වෙන්නේ මේ සතෙක් නෙවෙයි මේ මස් කියන සංඥාවට ආවා නම් මේ මම නෙවෙයි මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන தත්ත්වයට ආවා නම් කවමදාකවත් ඒක කල්පනාවක් නම් වෙන්නේ නැහැ. කල්පනාවක් වෙනවනම් මේක ධාතුමනසිකාරයක් වෙන්නත් බෑ. ඒ නිසා මෙතෙන්ට යනකොට යෝගාවචරයේ සක්කාය දිට්ඨිය මොකද්දෝ තාලයකට උණු වෙලා ගියා කියලා වාස්තිකරණ වෙන්න පටන් ගන්නවා. මේක තමයි අර හෙළ පල්ලකට අදගෙන වැටෙනවා වාගේ කියලා වැටෙනවයි කියන්නේ ඒක. ඒ නිසා අපි ඉඳ ගන්නකොට මතක තියාගන්න ඕනේ අපිට මේ අරමුණට එක එන්නේ විනිවිදින්ට නම් ඒ අරමුණ හිතලා දැඩි කරලා අල්ලගන්න. ජීවන පත්ලයක හොඳට ලියවන්න නම් ටක් එකට තියලා යකට කෑල හොඳට හිත කරගන්න. රෙදි කෑල්ලක හොඳට එම්බ්‍රොයිඩරියක් දාන්න නම් ඒක ලී රවුමක තියලා හොඳට හිර කරගන්න ඕනේ. ලී කෑල්ලක හොඳ හයියට කපන්න නම් දඬු අඬුවකට තියලා තද කරගන්න ඕනේ. ඒ හොරතල් කරන්න නෙමෙයි තද කරන්නේ කපන්න, ලියවන්න, මහන්න. ඒක අරමුණ තද කරගෙන ඉන්න එක නෙමෙයි මේකේ අවශ්‍යතාවය. තද කරගත් අරමුණට විනිවිදින්න ඕනේ. යන්නේ විනිවිදිනකොට තමයි වෙන්නේ මේ කම්පණය ඇති වෙන්නේ. මේ ප්‍රථම විදිහේ පරිණාමයේ ප්‍රථම නැත්තම් සතෙකුගේ ප්‍රථම හැවහැලිල්ල වාගේ. යෝගාචරජීයේ ප්‍රථම හැවහැලීම සිදු වෙනවා. ඒ හැවහැලීම සිදු වෙනකොට ප්‍රත්‍යක්ෂමයි වෙන්න තියෙන කල්පනාවක් නම් කලම වෙන්න. ප්‍රත්‍යක්ෂේ හරිනම් ඒකේ සත්‍යජුක්ත ජීවිත ආත්ම නිවේ පේන කියන මේ මහා ධාතුයි. මෙතෙන්ද ගියාට පස්සේ අපි මෙතෙන්ට එන කම්ම හේතු උනේ හේතු කරගත්තේ වායෝ ධාතු උනාට දැන් සම්පූර්ණ දොර ඇරලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්. මහා පුදුමාකාර කන පිට හැරලීලක් පිටව සිද්ධ වෙනවා. ඒ වෙනකොට යෝගාවචරයට කයක් තියනවාද? උඩු පැත්ත තියනවාද? යට පැත්ත තියනවාද? ශබ්ද ඇහෙනවාද? ඒ සෑම දෙයක් ආවත් වැටෙන්නේ ධාතු මනස්කාර වශයෙන් තමයි. හැබැයි මේක එක චිත්තක්ෂණයක තියෙනවා ඊගා චිත්තක්ෂණේ නැවතත් බය වෙලා ඇද්ද කරලා දැන් බඩ තියනවාද නාසය තියනවාද කියලා බලන මට්ටමකට එන්න පුළුවන්. ඒ මොකද අනිත්‍ය සංඥා වෙනකොට කාට නමුත් ටිකක් සහලවන ගතියක් තියෙනවා. එහෙම වෙනවා කාටත් වෙනවා. නමුත් පහු වෙනකොට පහු වෙනකොට අර හැම අරමුණක් මතු කර ගන්නකොට මේ සටහන බලනවා, ආකාරය බලනවා. අත්‍යන්ත වශයෙන් ඒ මේ ස්වභාවික ලක්ෂණ බලනවා කියන නැවත මුලට යන්න ඒක බාධාවක්. මුලට යමින් යමින් නැවත කරනකොට පහු වෙනකොට පහු වෙනකොට ඊටාම සුළු වේලාවක ඒ ධාතු මනසිකාර කොටස් පිටමත් වෙන්න පුළුවන්. මේ තමයි ආධුනිකයා මේ ධාතු මනසිකාරයේ දැක ගන්න පළවෙනි යන ගමන. නමුත් සමහර දෙවෙනි ගමන යනවා. ඒ මොකද හිත යොදනකොටම අරමුණ වැටෙන්නේ සතහන් ආකාර නැතුවම. ධාතු වශයෙන්ම. එතකොට මේ යෝගාචරය දෙයට හිත යෙදුවත් පිම්බීම හැකිලිම දකින්න බෑ. එතන පේන්නේ අර සතහන් ජීවිච්ච ආකාර වෙනස් වෙ ජීවිච්ච ගතිය. නාසිකාග්‍රේ දෙත යෙදුවත් වැටෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් මේ යෝගාචරයට කොහොම හෝ ප්‍රඥාප්තියෙන් පටන් ගත යුතුමයි. සමතේ අනිවාර්යයයි කියන කාරණා නිසා ප්‍රඥප්ති වශයෙන් ඊට වඩා ලොකු අරමුණකට හිත දාන්න වෙනවා. අර ඊටාම සිවුම් උදරේ පිම්බීම හැකිලිමෝ නාසිකාග්‍රේ ගන්න බෑ. ඒ වෙලාවට මතක් කරනවා Taman ඉන්න මුළු ඉරියව්වට හිත දාලා ඉන්නවා කියන ඉරියව්වට බහින්න. එහෙම නැත්නම් සමහර වෙලාවල් ලොට සූත්‍ර වල පේන්න තියෙනවා බුද්ධානුස්සතිය හිත දාන්න කියලා. මෛත්‍රීට හිත දාන්න කියලා. දාලා Taman දන්නවා මේ ලාමේ නීවරණ බාධාවක් නෙමෙයි තියෙන්නේ. අර උන පේන්නේම අරකෙක් වශයෙන් නෙමෙයි මස් වශයෙන්. පිම්බීමක් හැකියාවක් වශයෙන් නෙවෙයි කම්පන චංචල උණුසුම් සිසිල් ගති වශයෙන්. එහෙමනම් Taman බුද්ධහනුසතියට හිත දාන එනතන් මෛත්‍රියට හිත දාන එනතන් ඉන්න ඉරියවට හිත දාලා ඒ තුල හිමීට හිත තැම්පත් වේගෙන තැම්පත් වේගෙන එනකොට අන්න තමයි දැන් කාරණාව පිළිගන්න පුළුවන්. උදරයේමයි පේන්නේ නමුත් උදරයේ පිම්බීම හැකිලිම වාර පේන්නේ. දිගට පවතින සංතතියක් පේන්නේ. ආස්වාද ප්‍රසආසයේ තමයි ඉන්නේ තමයි. නමුත් ආස්වාස වාර ප්‍රසආසයක් පේන්නේ. ආන්නේ වගේ වෙන්න වෙනවා නම් නැවත නැවතත් හිත ප්‍රඥප්ති අරමුණක දාලා ප්‍රඥප්තිය දිගේ සමාධිය ඇති කරගත්තාට පස්සේ ආන තමයි තේරුම් ගන්න පුළුවන් දැන් වෙලා තියෙන දේ. එහෙම නැතුව අපි හයියෙන් පුම්බන්ට හකුලන්න ගියොත් නිමින්ද ගත්තොත් ආස්වාද ප්‍රසආස වශයෙන් එහෙම නැත්නම් අවුල් කරන්න ගත්තොත් ඒ අලු කොටකට කලක් ගැහුවා වගේ විසිරීම තමයි වැඩි වෙන්නේ. ඒක උගාවක් වෙලාවට යෝගාවචරයන්ට වඩා කර්මස්ථානාචාර්යවරුන්ගේ தත්ත්වේ නොදැනීම නිසා යෝගාවචරයන්ට වැරදි උපදෙස් දීම නිසා සිදුවෙන කාරණා. එනිසා යෝගාවචරය දන්නවනේ මේක අහලා තියෙනවනේ යෝගාවචරයට පුළුවන් ඒ කාරණාව ඒ තාලෙට පඬිතුකම් පෙන්වන්න නෙවෙයි ඒ තාලෙට වාර්තා කරන්න. හැබැයි වාර්තා කරනවා නම් ඒ වාර්තා කරන්න ඉස්සලා යෝගාවචරණ වැටෙනවා මේකට කල යුත්තේ මේකයි. හිත මොනම හෝ සම්මුති අරමුණක ඉස්සලා තැම්පත් වෙන්න ආවිද. ඒක සර්වඥාන්ද දෙපෙන්නේ අපනිදාය භාවනා කියලා. පනිදාය භාවනායි කියලා කියන්නේ හරියටම අරමුණට හිත ප්‍රනිදි සහිතව යන්නේ. එහෙම එන්නේ නැත්නම් ඒක පේන්නේ තද්ද බල නීවරණ ධර්මකට පාදා වෙලා නැ ඒත් හොඳයි බුද්ධානුස්සතිය හෝ වෙන සාමාන්‍ය සමත භාවනා ගිහිලා ඒකට කිට්ටු කරගන්න. එහෙම නැත්නම් ධාතු මනසිකාර වශයෙන් අරමුණ පේන්නම විපජනේ වෙලා නම් සන්තතියක් වශයෙන් නම් ඒත් හොඳයි නැවතත් පොදු සම්මුති අරමුණකට යන්නේ. බුද්ධහන සිත්ය හොඳයි නැත්නම් කාය වශයෙන්ම හෝ හැපීම වශයෙන් හෝ ඒ දිගේ හොඳට ඉස්තම්පත් කරගත්තාම පේන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන තියෙන්නේ බත කුඩන් යනවා වගේ කියලා කතා කරන භාගයක් අට දැම්බිලා භාගයක් අට දැම්බිලා නැහැ. ඒ නිසා මොනවාක් කරගන්න බැරි තත්යකටපත් වෙනවා. ආ නේලාටින් දක්ෂ මව්වරු විවිධාකාර ක්‍රම වලින් ඒව හාල්තික අහගෙන නැති වෙන විවිධ උපක්‍රම කරනවා. අන්න ඒ වගේ තමයි මේ ධාතු මනසිකාරයේ භාගයට වැඩ කරලා ප්‍රඥප්ති භාගයක්. නැත්තම් කියනවා සබහා ලක්ෂණ මාගක් පෙන්නනවා සම්තති ලක්ෂණේ මගක් පෙන්නනවා. ඉතින් යෝගාවචරය මේ වෙලාවේදී ළඟා වෙන්න ඕනේ මේකට බැස ගන්න ඕනේ පුළුවන් තරම් ප්‍රඥාක්තිය. පුළුවන් තරම් ස්වභාව ලක්ෂණේ. ධාතු මනසිකාරයෙන් බැස ගන්න හොඳ නැහැ. බැස ගන්න තැනක් නැහැ. එතන බහින්න පදනමක් නැහැ. ඒක නිතරම වෙනස් වෙන සුළු දෙයක්. ශීඝ්‍ර වෙනස් වෙන සුළු දෙයක්. ඒ මත මේ මේ අංගයක් හදන්න බෑ. අරමුණු ගන්න බෑ. නිමිති ගන්න බෑ. ඒ නිසා නිමිති ගන්න පුළුවන් තැනකින් පටන් ගන්න. මෙන්න මේ කාරණාවට මම හිතනවා භාවනා ජීවිතවල වැඩි කාලයක් ගත වෙනවා කියලා. ඒ නිසා මෙතනදී අපිට කියන්න තියෙන්නේ පළවෙනිම ආප්තෝපදේශය තමයි අරමුණකට හිත යෙදුවාන ඒකට හිත ගිය බව දැන ගැනීමට මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට යෝගාදත ඒකාන්තයෙන්ම සතහන පේනවා. ඒකෙදි මේ යෝගාවදරයගත් ගුරුවරයාගත් දෙයක් නෙවෙයි ලෝකේ හැටි. බැලුවොත් ඒ ඒ සටහන ක්‍රමයෙන් ආකාර බවට වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ තියේදී දැන් වැඩේ හරි කියලා නතර කරන්නේ නැතුව දැන් මේ වැඩේ පටන් ගත්තේ. ඒ නිසා එක එක පිම්බීමක් එක එක හැකිලීමක් එක එක ආස්වාසයක් එක එක ප්‍රස්වාසයක් ආදී වශයෙන් පුංචි පුංචි කොටසක ඇති වෙනස්කම් හොයන්නේ. අනකොට අරමුණියත් තව ස්වභාවික ලක්ෂණ පේනවා. මේ කියන ධාතු මනසිකාර්ය පිළිබඳ පොත පෙරලෙනවා. පිටුව පෙරලෙනවා. ඒ වෙනකොට ධාතු මනසිකාර්ය වල තියෙන්නේ ඒකාකාර සංතතියක්. ඒකේ නෑ පිම්බෙන වාර හැగిලෙන වාර ආස්වාස් ප්‍රස්වාස් හොඳ නරක ස්ත්‍රී පුරුෂ ආරම්භයක් මැදක් මුලක් මොනවාක්වත් නෑ. මේ தත්ත්වෙට ආනාපානෙ ගැනීම සබ්බ කායපටි සංවේදී අසසී සාමීච සික්කති කියන පදයක් එක්ක බොහොම සමීප වෙනවා. ආත්මෙම දකින්න ඕනේ. යම් තැනක හෝ අරමුණේ දකපු නැති සතහනක් තනපු නැති ආකාරයක් තියෙනවා නම් ඒ තාක් දුරට බත කුඩන් යනවා වගේ මෙත් ඇහුණායි කියන වචෙන් සමාද වෙනවා වගේ භාවනාවේ කිසිම එකලාසයක් නැහැ. ඒ නිසා යෝගාවචරණ තියෙන ධාතු මනසිකාට හැරිච්ච ඒ බව දැනගන්න. ඒව මෙනෙහි කරන්න යන්න එපා. නොහැරිච්චියම් ආකාර පේනවනම් නොහැරිච්චියම් සතහන් තියෙනවනම් ඒව මෙනෙහි කරමින් කරමින් කරමින් ඒව පුළුවන් තරම් හැඳි ගන්නවා. ඒව පුළුවන් තරම් ධාතු මනසිකාටපත් වුණා නම් යෝගාචර කිසිසේත්ම කරන්න දෙයක් නැහැ. ආත්පසින් ධාතු මනසිකාර දැකපු ගමන්ම හිත සම්පූර්ණයට වැඩෙනවා. ඒක අකාලිකයි. සංතතිය වුණාට පස්සේ මෙතන තියෙන තද වෙන තෙරපෙන ගති, උණුසුම් සිසිල් ගති, බර හැලු ගති, ඒ ගති මත අරමුණ නැතුව යන. මෙනෙහි කරගන්න බැරුව යන. ඊව වාර්තා කරන යෝගාචරය බය වෙන්න නරකයි. මේ සතිය කරුණාවක්, සමාධි කරුණාවක් නෙවෙයි, ස්වභාව ලක්ෂණයෙන් හිත සංකති ලක්ෂණයට වැටෙනවා. සංකති ලක්ෂණයට හිත වැටුණා නම් ඊගාවට යෝගාචරය සිද්ධ වෙනවා. ඒ බව දැනගෙන එහි දැන් ගොඩ හිටපු මිනිහා ඔරුවට ගිහිල්ලා ඔරුව පදින්න දැන් පුරුදු වෙනවා. බිම දිගේ ගෙනිච්ච ආශාන්තරාව දැන් අහසයට ගිහිල්ලා ඒක උඩ ආය පොළොව බල බලත් මේ බය වෙන්නේ නැතුව මේ මත අමුතු සම්බර භාවයක් තියෙනවා. අන්නේ සම්බර භාවයට පුරුදු කරන අතරමැද තමයි අර අනිච්ච දුක්ඛ අනාත්ම පිළිගන්න කෙනාට නම් සැපක් හිතෙනවා. යාන්තම් මේ තද්ද බල ගොරෝසු රූප ධර්ම වලින් මම දැන් ගැලපිලා මට දැන් මේ ධර්ම වල ඇත්තව ධාතු මනස කාර්ය වැටේ. නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ කුමාරදප හොයන කෙනාට නම් පේන්න පටන් අර ගන්නවා වැඩේ නම් එන්ට එන්ට එන්ට ගැඹුරු වෙනවා තව ඉස්සරහට ගියොත් වැටෙන්නේ බරපතල ගැඹුරකට එනවා පුළුවන් තරම් ඉක්මනට ආයෙත් ගිහලා ආයෙ තියනවාද කියලා බලන්න. බඩ තියනවාද කියලා බලන්න ඕනේ කියලා අපෝ හැර. අර කලින් කිව්ව විදිහට කවුරුත් මේ විනෝදාංශය කරනවා. නමුත් මේක දන්න කෙනා තේරුම් අරගන්න ඕනේ හැකි තාක් දුරට ඉක්මනින් මගේ හිත දැන් පරමාර්ථ ධර්මයට වැටුණා. මේ රූප මේ දහස්මල් කාට වැටුණා. මගේ හිත මේ යාත්‍රාව දිගට වට ගන්න තුගිනියන්ද සතියේ කෙලින් පවතිවා සමාධිය කෙලින් පවතිවා මෙන්න මේ වෙනකොට ඒ කර්මස්ථානාචාරවල කියනවා දැන් මේ தත්ත්වෙට හැම පරියන්කදී මේ කරන දෙයක් එක දවසක් කරන්නේ දවසෙ නොකරන දෙයක් නෙවෙයි පිටින් දාවට පස්සේ ඒ පිම්බීම හැකිනේ වශයෙන් මෙනෙහි කරන්න බැරි නම් ඒක හොඳට දැනගෙන දැන් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා එතෙන්දී අනකන් යම්ම තරම් සතහන් ආකාර පේනවා නම් ඒ තා ඔක්කොම ඉවර කර ගන්නවා ඒවා තියේදී දැනනවා දැනනවා කියලා හදිසි වුණොත් වැඩේ අන්න අර කියන බත කුඩම් ගන්නවා වගේ වැඩේ මෙත්තයි. එකතන කරකවෙන්න පටන් ගන්නවා. ඒක හොඳට කලින් කියන තාක් ප්‍රදේශ ඔක්කොම ප්‍රඥප්ති ධර්ම විවර කරනවා නම් හොඳට ස්වභාවය ලක්ෂණ දන්නවා නම් ඉබේම හිත පෙරලෙනවා පෙරලෙනවා එක්කම යෝගාචරයට පුළුවන්කම තියෙනවා නම් සිහියලවලා දැනීම මෙනේ කරන්නට හරි දක්ෂයි. වතුරේ ගොඩ තෙල්ලම් කරන මාස වතුරේ තෙල්ලම් කරන දක්ෂ වුණා වගේ. මෙතනින් එහාට භාවනාවේදී තියෙන්නේ මේ සංතති භාවයේ පිළි අරගන්න ගොඩක් වෙලා යනවා. අන්තර ගිය මනසේ අහඳේ ආකර්ෂණේ නැති තත්ත්වයේ ඇවිදින්න ඉගෙන ගන්න ගොඩක් වෙලා. ආන්නේ වෙලාව අඩු නම් ඉක්මනටම ඒ පිළිබඳව සීයලවලා දැන් මේ වෙච්ච දේ කාරණා තේරුම් ගන්න පුළුවන් නම් මේ සංතතිය ඒ කාන්තේම මේ අනිත්‍ය ලක්ෂණයේ ප්‍රත්‍යක්ෂය. මේක කවදා සැපෙලවන දෙයක් නෙවෙයි. මේක ස්පර්ශ දෙන දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපණිහිතයි. අනිත්‍ය ලක්ෂණය පෙන්වන්නේ අනිමිත්ත වශයෙන් ඒ දුක්ඛ ලක්ෂණය පෙන්වන්න පටන් ගන්න අපණිහිත වශයෙන්. ඊට පස්සේ තේරෙනවා මේක නම් කොච්චර කෙරුවක්වත් වෙනස් කරන්න බෑ. බලාගෙන ඉන්න එක විතරයි කරන්න පුළුවන් බලාගෙන ඉඳ ඉඳ ඉඳ ඒ යෝගාචරක දිගටම අනුශය කෙලස් කැපෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සාමාන්‍ය ලක්ෂණ වෙන මේ ඕනම නාම රූප ධර්ම වලට ප්‍රධාන වෙච්ච අනිත්‍ය කණාත්ම කියන ධර්ම තුන පේන්න පටන් ගන්නවා. ඒ හරියනේ ඇත්තටම කියනවනම් භාවනා සිද්ධ වෙන දෙයක් මිසක් කරන්න දෙයක් නැති තරම්. නමුත් මුල් ටික නම් ඊටාම වැඩගත් කොච්චර දක්ෂයකට වුණත් ඒ සා භාවනාව යොමු වෙලා තියෙන්නම උපදේශ යොමු වෙලා තියෙන්න මේ ස්වභාව ලක්ෂණ තේරුම් කර ගැනීමටයි ඒක ඊටාම තීරණාත්මකයි. මොකද මේ ගාග දෙනත් මසුත් අතර තියෙන සංඥා වෙනසානි. පුද්ගලයෙක්ට පඨවි ආපෝ තේජෝ වායෝද කියන මේ හතරමහා ධාතු. නමුත් මේ පිටිපස්සේ තව විශාල කොටසක් තියෙනවා නාම ධර්ම සම්බන්ධ. ප්‍රතිපත්තාන්ට ඒක අදාළ නැහැ. ඒක මතරයි මතුවෙන්නේ. නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ මේ ਸਰුවචනාංශයේ බොහොමඩ මුලදී කරපු වැඩේමයි. ඒක කවදාසක හරි ගියාද හරි ගිය ගමන් අපිට ඒක ආනිසංශ තියෙනවා. මේ වෙලාවේ හරියා යුතුයි කියලා සාහිතික දෙන පොරොන්දු වෙන කවුරුත් නැහැ. භාගයට වෙච්ච කට්ටිය දැනගත යුතුම දේ තමයි Taman අද කොතනද ඉන්නේ කියන එක. ඒකයි මේ විවිධ පැති වලින් මේ තොරතුරු එකතු කරන්නේ. මේක එක එකන වටා ගන්න හැටි වෙනස්. මොකක් විශාල මාතෘකාවක්. ඒ නිසා පුළුවන් ප්‍රමාණය තමයි මේ ඉදිරිපත් කරන්නේ අපි බලමු අනිත් දවසේ වෙනකොට මේ ධාතු මනසිකාරයේ දිගේ ඒ සාමාන්‍ය ලක්ෂණ දිගේ යනකොට කොහොමද වෙන්නේ කියලා ඒ වාගේම මේ පරිවේ ඉවර කරනකොට සරුවචනාංශයේ අජත්තං වා කායේ කායානුපස්සී වශයෙන් මේ ලැබු පුංචි ධාතු මනසිකාර දැනුම කොච්චරක් විශ්වගත කරන්න පුළුවන් කොච්චරක් අපි මෙතෙක් කලාප සංසාරේ විස්තර කරන්න පුළුවන්ද කියන විස්තරේ බලනකොට අර මුල්ම පරිවේදී දෙන ඒ ධ්‍රෝපදයට වඩා දැන් විශාල ගැඹුරක් තියෙනවා ඒ නිසා බණ අහනකොටත්, භාවනා කරනකොටත්, ඒව ගැන කල්පනා කරනකොටත් අපි මේ කරගෙන යන වැඩේ තියෙන ආ වටිනාකම Tamanට වැටහෙනවා නම් මේක තමයි අපි කියන්නේ ශ්‍රම ධර්ම සම්පූර්ණ කරනවා කියන්නේ. මේක තමයි අපි කියන්නේ යෝගාවචරයක් වෙනවා කියලා. ඒ නිසා මේ භාවනා කරන වාරයක් පාද බණ අහන වාරයක් පාද සෑම දිනාගෙම අත්තාවේ ශ්‍රම ධර්ම වඩ වඩා සම්පූර්ණ වේවා. යෝගාචර ගති තව තවත් දිනු වීමට මේ ධර්ම කොටස හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අදට නියමිත ධර්ම කොටස මෙතන සමාප්ත ඉත්තාතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti දිද්ධා ඉත්තාතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ඉත්තාතාචම්මේහි සම්පතං සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti දිද්ධා ආකාදත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ